ශාස්ත්‍රාන් වහන්සේ මාව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති සම්මතානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුගුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් හැමදෙනාම නැවත নমස්කාරය කියනවා. සම්මා සම්බුද්දස්සේ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ පනචුන්ද දේශිතෝ මයා සල්ලේක පරියායෝ දේශිතෝ චිත්තුප්පාද පරියායෝ දේශිතෝ පරික්කමන පරියායෝ දේශිතෝ පරිභාව පරියායෝ දේශිතෝ පරිනිබ්බාන පරියායෝති වැඩමවදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි දස දිල්මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්න ආකාරය අපේ ජීවිතවලට මේ ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සකස් කරගන්න ආකාරය සාකච්ඡා කරලා මේ උතුම් ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන විඳින්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී අනන්ත සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදහටම අත මිදෙනවාය කියන හැඟීම පෙරදරි කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම දේශනාව සඳහා මේ සූදානම් වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත ධර්මයේ පිළිබඳව කුංචි හඳුන්වා දීමක් කර ගැනීම මූලිකව වටිනවා. සල්ලේක සල්ලේක සල්ලේක කියලා සඳහන් කරන මේ වචනේ අපිට ඒ තරම් පුරුදු නැහැ. සල්ලේක කියලා කියන්නේ කෙලෙස් සිඳලන, කෙලෙස් නැති කරන, කෙලෙස් බැහැර කරන කියන තේරුම ඇති වචනයක්. එතකොට සල්ලේක සූත්‍රය කියලා කියන්නේ සියලුම කෙලෙස් නැති කරගන්න ක්‍රමවේදයක් දේශනා කරපු අපූර්ව සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයේ අවසානයේ පින්වත්නි උදාන වාක්‍යයක් තියෙනවා, උදාන ගාතාවක් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ සල්ලේක පරයය නැත්නම් මේ සල්ලේක සූත්‍රය මහා සමුදුර වගේ ගැඹුරුයි කියලා. මහා සමුදුර වගේ ගැඹුරුයි කියලා. පින්නත් මේ මේ ගැඹුරු සාගරයට හැබැයි කිමිදෙන ඇත්තෝ ඉන්නවාද කාල වෙනකොට. නමුත් මේ දේශනා කරන්න සූදානම් වෙන අපිට හිතෙනවා මහා සාගරයට කිමිදෙන එක පහසුයි කියලා. ඒ තරමටම ගැඹුරක් ඒ තරමටම සංකීර්ණ බවක් ඒ තරමටම විසඳුමක් මේ සූත්‍ර ධර්මයේ තුල තියෙනවා කියන එක අපිට හැඟී යන කාරණාවක්. ඒකින්ද අපි තාම ප්‍රවේශමෙන් ඊ타ත්ම ප්‍රවේශමෙන් අපේ අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මත්යෙන් පින්වත්නි මේ ධර්ම දේශනාවේ මේ අත්ව අතට ඔයපත් කරලා තියෙන පත්‍රිකාවේ පස්සේ හොයාගන්න පුළුවන් වෙයි. අටුවා ග්‍රන්ථයේ සඳහන් වෙන මහා වැදගත් කාරණාවක් තියෙනවා. ඒ කාරණාව ඉස්මතු කර ගැනීම ඉතාම වටිනවා කියලා අපි හිතනවා ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් පූර්ව ධර්මයක් විදිහට. අටුවා ග්‍රන්ථයේ එක්තැනක සඳහන් වෙනවා පසුව ඒක මේ අත්සන්ට කියවලා බලන්න පුළුවන්කම දැන් තියෙනවා. අටුවා ග්‍රන්ථයේ එක්තැනක සඳහන් වෙනවා පින්වත්නි ධර්මදේශකයන්න් වහන්සේ කියන්නේ කවුද කියලා. ධර්මදේශකයන්න් වහන්සේට ලැබෙන ගෞරවය මොකක්ද කියලා. මොකද අද සමහර ඇත්තෝ අතේ පුංචි වැරදි අදහසක් තියෙන්න පුළුවන් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ එක තැනක සඳහන් වෙනවා පරිනිබ්බාන පරයය කියන තැන නහය ළඟට යනකම් මඩේ එරිච්ච කෙනෙකුට මඩේ එරිච්ච තව කෙනෙක් ගොඩ දානවා කියන එක විය හැකි දෙයක් නෙවෙයි කියලා. මේක දේශනා කරලා තියෙන්නේ කා සඳහාද කියලා මේ අටුවා ග්‍රන්ථය ඉතාමත්ම නිවැරදි විවරණයක් අපිට සපයනවා. ඉන්නත් මේ මේක දේශනා කරලා තියෙන්නේ කවුරු සඳහාද? බුදුරජාණන් වහන්සේ සඳහායි කියලා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදු පියාණන් වහන්සේ නමකට හැරෙන්නට වෙන කෙනෙක්ව එතෙන්ට ගන්න පුළුවන් කමක් නැහැ කියන එකයි මේ මේ කාරණාවේ තේරුම. එතකොට ධර්ම ශ්‍රවණය කියන එක, ධර්ම දේශනාව කියන එක මේ හැම එකක්ම විමුක්තායතන කියලා මේ අත්ව අහලා ඇති. ඒ කියන්නේ වීරය වඩන අයට ඒ වගේම තමන් බොහොම සීලයේ සමාධි ප්‍රඥා වර්ධනය කරගෙන කටයුතු කරන අයට ඒ අවශ්‍ය කරන අවශ්‍ය කරන මාර්ග සිත් ඵල සිත් පහළ වෙන්න ඒ කියන්නේ මේ විමුක්තියටපත් වෙන දොරටු විදිහට සඳහන් කරලා තියෙනවා ධර්ම ශ්‍රවණය. ඒ වගේම ධර්ම දේශනාව. ඒ වගේම ධර්ම විතර්කය. තමන් තමන් එහෙම නැත්නම් ධර්ම සජ්ජායනාව. මේ හැම එකක්ම විමුක්තායතන කියලා සඳහන් කරලා තියෙනවා පින්නත්. එතකොට මේ මේ කාරණා දෙකේ පරස්පරයක් පැනෙනවා එකපාරට. මොකද දැන් ධර්මය දේශනා කරන ගමන් රහත් ඵලයට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන ගමන් කෙනෙක්ව රහත් ඵලයට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. එතකොට ඒ හැම එකක්ම එහෙම තියෙද්දි දැන් එක තැනකදී සඳහන් වෙනවා නාසය අගට යනකම් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා නාසය අගට යනකම් මේ මඩේ එරිච්ච කෙනෙක් කොහොමද තවත් කෙනෙක් ගොඩ ගන්න කියලා. එතකොට දැන් ධර්ම දේශනා කරන ගමන් නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේශකයා කවුද? නිවන් දකපු නැති කෙනෙක් වෙන්න ඕනේ. එතකොට අන්න ඒ කාරණාව හින්දා මේ මේකදී අපිට ඉතාම පැහැදිලි වෙනවා මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ තුන් ලෝකයට පහළ වෙලා යම් විදියකින් ධර්මය දේශනා කරලා අන් අයව නිවනට යොමු කරවුවට පස්සේ ඒ ශ්‍රාවකයෝ ඒ ධර්මයයි දේශනා කරන්නේ. ඒකයි එතන සඳහන් කරේ Taman නාසය යකට යනකම් ගිවිලා. දැන් අන්නේ ශාස්ත්‍රවරු ඒ කාලේ හිටියන්නේ. ඒ කට්ටිය කිසිම විදිහකින් කෙලෙස් පරිහානිය පරිනිර්වාණයකට පත් කරගන්නේ නැතුව අන් අය ගලවන්න හදනවා. ඉතින් අන්න එහෙම අරමුණකින්. එතකොට දැන් මේ දේශනා කරනවා කියන එක මොකක්ද? දේශකයන්න් වහන්සේට ලැබෙන තැන මොකක්ද? කියන කාරණාව අටුවා ග්‍රන්ථයේ සඳහන් වෙනවා හරි අපූර්වට. රාජරාජ්‍ය මහා අමාත්‍යයෙන් ඉන්නවා සමහර තැන්වලට සංදේශ යවනවා. ඒ කියන්නේ Tamanට යන්න බැරි නම් දැන් අදත් සමහර වෙලාවට නායකයාට අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් මියදුනාට පස්සේ නායකයෙකුට අමාත්‍යයෙකුට රජ කෙනෙකුට එතෙන්ට යන්න බැරි නම් එයා මොකද කරන්නේ? එයාගේ පණිවිඩය එතෙන්ට යවනවා. සංදේශයක් යවනවා. මේ සංදේශය කවුරු හරි කියවනවා පින්නත්. ඒතර ඒ සංදේශය කවුරු හරි කියවපුවාම ඒ සංදේශය කියවන එක්කෙනාට ලැබෙන ගෞරවය මොකක්ද? ඒ සංදේශය කියවපු එක්කෙනාට ලැබෙන ගෞරවය මොකක්ද? පණිවිඩයේ ගෞරවය ලැබෙන්නේ පණිවිඩයේ උපෙක්කෙනාට සංදේශයේ කියවපෙක්කෙනාට ගෞරවයක් ලැබෙන මොකද්ද? මුල මැද අග වරද්දන්නේ නැතුව අකුරු වරද්දන්නේ නැතුව පැහැදිලිව අන් අයට තේරෙන විදිහට මෙයා මේක කියවුවා. ඒකින්ද ඒක බොහොම පැහැදිලිව අපිට තේරෙන විදිහට කියවුවා කියලා ගෞරවයක් ලැබෙනවා. අන්න ඒ වගේ පින්නත් මේ දේශකයන්න් වහන්සේට ලැබෙන ගෞරවය මේ අත්ංගේ චිත්තසංතාන වලින් ලැබෙන්න ඕන ගෞරවය තමයි දේශනාවක් ඉවරුනහම මේ දේශකයන්න් වහන්සේගේ මේ ධර්මයක් දේශනා කරා නෙවෙයි. යම් ධර්මයක් අපේ හිතට දැනෙනවා නම් පින්නත් මේ ඒ දැනෙන හැම වෙලාවම මේ පින්වත් ඇත්තන්ගේ ගෞරවය ලැබෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කරේ කියලා තමන්ගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වෙන්න ඕනේ. එතකොට දේශකයන්න් වහන්සේ විදිහට මහා සංඝරත්නය කියන නමිනුයි ගෞරවයක් තමන්ගේ හිතේ ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන මහා සංඝරත්නය අපිට මේ ධර්මය කියලා දුන්නා. කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දුන්නා කියලා ඉන්නත් මේ අපි කවර කතාවක්ද සරියුත් මහරහතන් වහන්සේගේ පවා හිතේ තිබුණේ අන්න ඒ වැනි වූ අදහසක්. ඇයි? "යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුං තථාගතෝ" කියන ඒ බුද්ධ වචනය සරියුත් මහරහතන් වහන්සේට ශ්‍රවණය වුණේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තුලින්. එතනිනුයි සෝවාන් ඵලයටපත් උනේ. එහෙනම් අපි හැම කෙනෙක්ම කවදාවත් පෞද්ගලිකව මම මේ උත්සාහ කරන්නේ පණිවිඩයක් කියවන්න. මොන පණිවිඩයක්ද? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල ඇද මුල මැද අග ගලපලා උපරිම උත්සාහයෙන් කියලා දෙන්න ගන්න උත්සාහය. ඒක ඇරෙන්න වෙන මොකක්වත් මෙතන නැහැ. එතකොට මේක අපිට තේරෙන විදිහට කිව්වාය කියන කියන කුංචි ගෞරවයක් විතරයි දේශකයන් වහන්සේට ඉතුරු වෙන්න ඕනේ. ඒක කවදාක්වත් පෞද්ගලික හැකියාවක් පෞද්ගලික අවබෝධයක් කියන තැනට අපි වැටුණොත් බුද්ධ ගෞරවය අඩු වෙනවා. තමන්ගේ පැත්තෙන් හානියක් වෙනවා. මේ ඒකත් අපි මතක තියාගෙන එහෙමනම් අපි මේ සල්ලේක සූත්‍ර ධර්මය සල්ලේක සූත්‍ර ධර්මය කියලා කියන්නේ පින්නත් මේ අපේ හිත හිත පිළිබඳවම කතා කරපු සූත්‍ර ධර්මයක්. හිත පිළිබඳවම කතා කරපු. අපි පිළිබඳවම කතා කරපු. සම්පූර්ණයෙන් මේකේ තියෙන ක්‍රමවේද. පරයය කියලා කියන්නේ ක්‍රමයක්, විදිහක්, මඟක්. එතකොට අන්න ඒ වගේ ක්‍රමවේද පහක්. අන්න ඒ ක්‍රමවේද පහ පළවෙනි එක කියනවා සල්ලේක පරයය කියලා. දෙවෙනි එක කියනවා චිත්තුප්පාද පරයය කියලා. තුන්වෙනි එක කියනවා පරික්කමන පරයය කියලා. හතරවෙනි එක කියනවා උපරි භාව පරයය කියලා පස්වෙනියෙක් කියනවා පරිනිබ්බාන පරයය කියලා. මේ ක්‍රමානුකූලව අපේ හිතවල තියෙනා වූ කෙලෙස් ධර්මයන් ඊටාම ප්‍රබල වීරයකින් අවබෝධයකින් සිහියකින් ඒ කියන්නේ සිහියෙන් නුවණින් වීරයෙන් කටයුතු කරමින් ක්‍රමානුකූලව අකුසලය ප්‍රහාණය කරගෙන කුසලය උත්පාදනය කරගෙන මේ හිත නිවන් දකින්න තැනට තල්ලු කරගෙන යන වැඩ පිළිවෙල. හිත නිවන් දක්වන හැටි තමයි මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ. මේකෙදි 44ක් වූ ධර්මයන් කෙලෙස් ධර්මයන්, උපක්ලේශයන් කොහොමද ඇතුළට තද කරගන්නේ, පිර කරගන්නේ, නැවත උඩට එන්නේ නැති වෙන්න සකස් කරගන්නේ, අවසාන වශයෙන් ඒ හැම එකක්ම ආය කවදාකවත් නොනැගෙන විදිහට කටයුතු කරගන්නේ කොහොමද කියලා ඉතා පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේදයක් තියෙනවා. ඉතාම පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේදයක්. ආය මතක් කරනවා මම ඒ වචනේ ප්‍රායෝගික ක්‍රමවේදයක් කියලා. ඉතින් ඉතා දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ අපිට ඉතාම දුර්ලභව ලැබෙන අවස්ථාවක්. ඒ මොකද දේශනා කරන මට ශ්‍රවණය කරන මේ හැමදෙනාම තමයි. දේශනා කරන්න තරම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මහිමයක් මගේ ළඟ හිතේ තිබුණ නැත්නම් පින්නත් මම මේක දේශනා කරන්නේ නැහැ. ශ්‍රවණය කරන්න තරම් මේ අත්ත තුළ අපි උතුම් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා වසර 2500කටත් වැඩි කාලයක් ගිහිල්ලා ඇහෙන මානයක පවා මහා සැනසීමක් ඇති වෙනවාය කියන ඒ ධර්ම මාත්‍රය පවා අපිව නිවනවාය කියන හැඟීමක් හිත තුළ ජනිත වෙච්ච හින්දායි පින්නත් මේ අපි මේ හොරෙන් හොරෙන් වගේ මේ එකතු වෙලා එක තැනකට අපි කට්ටිය එකතු වෙලා මොකද මේ කරන්නේ අපි කාටත් යහපතක් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පැය 5ක 6ක කාලයක් එක දිගට සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී නිධාන කතාව පැත්තට හැරෙමු. බුදුරජාණන් වහන්සේ ගෙන් පින්වත්නි එක වෙලාවක ඇවිල්ලා මහා සුන්ද තෙරණුවන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා හරි පුදුම ප්‍රශ්නයක් බලන්න මේ මේ ශාසනයේ තියෙන හරි පුදුමේ එක තමයි මේ සූත්‍රයේම සඳහන් වෙනවා තිලිසනින් අවදි වෙලා කියලා. ඒ කියලා කියන්නේ මේ මහා චුන්ද තෙරණුවන් තමන් සමවැදිලා හිටිය දැහැනේ. එහෙම නැත්නම් එතන සඳහන් වෙන්නේ මේ නිවන් දැක්ක කෙනෙක් විදිහට මහ රහතන් වහන්සේ නමක් විදිහට තමන් රැඳිලා හිටිය සමවතින් නැගී ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ සියලු කෙලෙස් නැති කරගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ. ඇයි එහෙම කරේ? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්න පින්නත් මේ පින්නත් ඇත්ත අද අපි තේරුම් ගනි හොඳට මේ වටිනා සූත්‍ර ධර්මය තුල තියෙන්නේ ගුණවන්තකම් ගැනමයි. ගුණවන්තකමක් නැතුව නිවන් දකින්න බෑ කියන කාරණාව මේ සූත්‍ර ධර්මයේ මොනවට පැහැදිලි වෙනවා. උතුම් බුදු පියාණන් වහන්සේ කියන්නේ අනන්ත ගුණ තියෙන ශාස්ත්‍රවරයන් වහන්සේ නමක්. ඒ ගුණ ගැන අපිට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණය මේ අහසට උපමා කරොත් ඥාණය මේ අහසට උපමා කරොත් අත දික් කරොත් පින්නත්නි ඇඟිල්ල දික් කරොත් අහස දිහාට ඒ ඇඟිල්ල කෙලින් තියෙන අහස ගත්තොත් පසේ බුදුවරයෙක්ගේ තියෙන ගුණයන් සහ ඥානයන් උපමා කරනවා. පසේ බුදුවරයෙක්ගේ තියෙන ඥානයේ ගුණය අහස තරම් කියලා උපමා කරොත් අරහත් උත්තමයෙක්ගේ තියෙන ගුණේ ඥානය අර ඇඟිල්ල දික් කරන කෙලින් තියෙන අහස තරම් කියලා උපමා කරනවා. එතකොට උතුම් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණය සහ ඥානය ගත්තොත් ඒක කොච්චරද කොපමණද කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් නැත්තර. එවැනි වූ ශාසනයක හික්මෙන බුදුරජාණන් වහන්සේගේ දරුව වෙන සිවණක් පිරිස වෙන අපි තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව යන මහා මේරු පර්වතයක් වගේ එල්ලෙන්නේ නැති මහා ගැඹුරු හිතක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහායි ඒ සියලුම පුහුණු කිරීමේ විදි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒකින්ද අපි ඊටාම දැඩිව බලන්න වෙනවා අපි ළඟ තියෙන ගුණවන්ත භාවය කොච්චරක්ද කියලා ගුණවන්ත භාවය කොච්චරක්ද කියලා. එතනින්මයි මේ සූත්‍රයේ සියලු කාරණා පටන් අරන් තියෙන්නේ. මහා චුන්ද පෙරණුවත් මොකද කරේ? ඒ ගුණවන්ත භාවයෙන් හින්දා පින්වත්නි රහත් උත්තමයාණන් වහන්සේ නමක් විදිහට අනිත් අයට අනුග්‍රහය පිණිස අන් අයට අනුග්‍රහය පිණිස බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසනවා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් එක වෙලාවක ලෞතර බුදු පියාණන් වහන්සේම මතක් කරා ඔය පාංශකූල චීවරය අතහැරලා දාලා දැන් ඉතින් කැලෙන් එළියට එන්න. ඇවිල්ලා දැන් මේ හොඳටම වයසට ගිහිල්ලා ඉන්න වෙලාවේ ඉන්න සුවසේ වැඩ ඉන්න කියලා කවුද මේ බුද්ධ ශාසනයේ අයිතිය තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරන පින්න මේ කාරණාව. ඉදිරියේ එන නම් මල්ලිලාට අනුග්‍රහය පිණිස මම මගේ මේ දූතාංගය ආරක්ෂා කරන්න ඕනේ කියලා. බලන්න ඒ වගේ හැම වෙලාවකදීම මේ මහා උත්තමයන්න් වහන්සේලා අපි ගැන කල්පනා කරා. එතකොට අන්න ඒ වගේ අරමුණකින් මහාචුන්ද තෙරණුවන් ප්‍රශ්නයක් විමසනවා මේ ප්‍රශ්නේ අද කාලේට කොච්චර ගැළපෙනවද කියලා බලන්න. බුදුරජාන් වහන්සේගේ විමසනවා පළවෙනි භාවනා මානසිකාරයේදීම කෙනෙකුට පළවෙනි භාවනා මානසිකාරයේදීම දෘෂ්ටීන් නැති වෙනවද කියලා. සියලු දෘෂ්ටීන් නැති වෙනවද කියලා. පින්වත්නි 62ක් වූ දෘෂ්ටීන් තියෙන මේ හිතක් තුල යම් කෙනෙක් භාවනාවක් පටන් අරගෙන පළවෙනි භාවනා මනසිකාරයේදීම විදර්ශනා මනසිකාරයේදීම මේ දෘෂ්ටීන් නැති වෙනවද කියලා බුදුරජාන් වහන්සේගෙන් විමසන්නේ මේ දැනගෙනද නොදැනගෙනද දැනගෙන විමසන්නේ කාට අනුග්‍රහයකටද අපිට අනුග්‍රහයකට මේ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සියලු දෘෂ්ටීන් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය තුලමයි. සියලු දෘෂ්ටීන් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය තුලමයි. යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය මමය, මගේය, මගේ ආත්මය කියන හැඟීම් ඇති වෙන්නේ නැති විදිහට නුවණින් මෙනෙහි කරලා ඒක බැහැර කරගත්තා නම් ඒ තනත්තාට දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ කියලා. මොනවද පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට මේක මමය කියලා ගත්තහම මෙතන ඇති වෙන්නේ මොකක්ද? මාන්නය කියලා කියන බොහෝ මාන්නයන් ඇති වෙන්න පටන් ගන්නවා මේ මගේ මේ මම මම මම කියලා. ඊළඟට මේක පංච උපාදානස්කන්ධය මගේ කියලා ගත්තහම ඒ කියන්නේ මගේ කියලා ගත්තහම කියන්නේ මේ රූපය රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා මේ සාමාන්‍ය මනුස්සයා මේ මේ මගේ අම්මාය තාත්තාය මගේ නිවසය මගේ ශරීරය කියලා ගන්නවා කියලා කියන්නේ 108 වැදෑරුම් තණ්හාවක් ඇති වෙනවා එතකොට ඒක. ඒක කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ කියලා ගන්නවාය කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය මම කියලා ගත්තාම මේ රූපය මමය, රූපය වේදනාව මමය කියලා එක එක එක එක මිමි ඇති වෙන්නේ එතකොටයි. පින්නත් නේ බලන්න මේ මිම්ම කියන එක තේරුම් ගන්න තමන්ගේ රූපයත් එක්ක මම ගොරෝසු දෙයක් නැත්තම් ඕලාරික දෙයකින්ම මේක පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් තමන්ගේ කණ්ණාඩියෙන් බලලා තමන්ගේ මුහුණ ලස්සනද කැතද කියලා හිතන වෙලාවල් නැද්ද ලස්සනද කැතද කියලා මේ ශරීරය ගැන හිතනවා නම් පින්වත්නි ඒක සාපේක්ෂද නැද්ද? නම් මගේ ශරීරය මේක තවත් කෙනෙක් එක්ක මැනීමක්ද නැද්ද? තවත් දෙයක් එක්ක මිම්මක්. එතකොට හැම වෙලේම තමන්ගේ પરම්පරාව කියන්නේ හැඟීමක්. එතකොට තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම, තමන්ගේ ශරීරය, කුලමල ભેද ආදී හැම පැත්තකින්ම අපි කරන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මමය කියලා අරගෙන කරන පිම්මක්. ඒ කියන්නේ මගේ මෙච්චරයි අහවලාගේ මෙච්චරයි. මගේ උසස් අහවලාගේ පහත්. මගේ පහත් අහවලාගේ උසස්. අහවල් දේවල් පහත් අහවල් දේවල් උසස්. ඔන්න ඔය විදිහට අන්න එකයි කියන්නේ පංච උපාදානස්කන්ධය මමය කියලා ගත්තාය කියලා. මමය කියලා ගත්තාය කියලා. මගේ කියලා ගත්තහම මොකද වෙන්නේ? අල්ලා ගැනීමක්. එතකොට අල්ලා ගැනීමක් කියන තැනදී මොකද වෙන්නේ? තෘෂ්ණාව 108 වැදෑරුම් තෘෂ්ණාවක් හට ගන්නවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන දේවල් වලින් හට ගන්නා වූ මේ වස්තුකාම එක එක එක එක වස්තු වශයෙන් අරගෙන මොකද කරන්නේ? 108 වැදෑරුම් තෘෂ්ණාවක් මෙන්න මේ මගේ කියලා ගන්න තැන තියෙනවා. ඊට අමතරව පින්නත් මේක මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් ය කියලා පංච උපාදානස්කන්ධය ගැන කෙනෙක් කල්පනා කරනවා. හරි මට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් ය කියලා ඒ ඒ දේවල් තියෙන විදිහ මේක මේක මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මේක සිද්ධ වෙන ක්‍රමවේදය මේකයි. මේ ලෝකය මරණයෙන් නැති වෙලා යන එකක්. මරණය දක්වා මේක මට ඕන හැටියට තියෙන එකක්. නැත්තම් නැති එකක්. සත්වයක් ඇත නැත ඔය විදිහට ලෝකයේ අන්ත වශයෙන් හරි නැත්නම් තමන්ගේ තියෙන දේවල් වශයෙන් හරි මේ අත දන්නවා බ්‍රහ්මජාල සූත්‍රයේදී අපි විස්තර කරා 62ක් වූ දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටි 62ම ඇති වෙන්නේ ආත්ම කොට ගැනීම. මේක මට ඕන හැටියට මෙසේ වෙයි මෙසේ නොවේ. මෙසේ වෙයි මෙසේ නොවේ කියලා තමන්ට ඇතිවලා තියෙන වැරදි අවබෝධය, වැරදි දෘෂ්ටිය. මේක මේවා ගන්නවා නෙවෙයි පින්නත් ගැනෙනවා. ගැනෙන්න හේතුව වැරදි අවබෝධය. එතකොට අන්න ඒ ඒ තුනම නැති විදිහට කවුරු කෙනෙක් නිවැරදි මෙනෙහි කිරීම කරනවා නම් කවුරු කෙනෙක් නිවැරදි මෙනෙහි කිරීම කරනවා නම් ඒ තුනම නැති විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒතනත්තාට කිසියම් වූ දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම නැත්තම් දෘෂ්ටිගත වෙනවාය කියලා. ඉන්නත් දැන් මෙන්න මෙතෙන්ට එනකන් දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ඒ වගේම ආකාසඤ්ඤායතනය, විඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය ආදී දේවල් වලට සමවැදිච්ච අයට සිද්ධ වෙන වැරදි අවබෝධ පිළිබඳ සමහර අය ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වෙලා මම නිවන් දැක්කාය කියලා අදිමාන්නයක් ඇති කරගන්නවා. මම නිවන් දැකලා ඉන්නේ. මොකද ප්‍රථම ධ්‍යාන හිතක ඇති වෙන ඒ කාමචන්දාදිය විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම හින්දා ධ්‍යාන මට්ටමකට සමවැදිලා ඉන්න වෙලාවක ඇති වෙන ප්‍රබල කුසල හිත අකුසලයන් යට කරගෙන බොහෝ කාලයක් තියෙනවා පිළිබඳ ධ්‍යානයෙන් අත මිදුනහම. අසුභ භාවනාවකින් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයටපත් වුණා නම් ඒ තැනත්තාට ඒ ධ්‍යාන මට්ටමකටපත් වෙලා ඇතිවෙච්ච ප්‍රබල කුසලය නැවත නැවත නැවත නැවත හිතක ඉස්මතු වීම හින්දා කාලයක් යනකම් රාගසිතුවිලි ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි තත්යකටපත් වෙනකොට ඒ තැනත්තා ඒක පිරික්සලා බලනවා මට දැන් රාගසිතුවිලි ඇති වෙන්නේ නෑ මම මාර්ගඵලයකටපත් වුණාවද්දෝ එනදි මේ අභිමාණයට හේතු වෙන මේ වැරදි ඒවට බලන්න පළවෙනි භාවනා මානසිකාරයෙන්ම යමක් උනාය කියලා. අන්නේ අභිමාණයටපත් වීම හැබැයි අර බාල පු탁ජනයා තුල සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා ඒකට උත්සාහයක් ගන්න කෙනෙක් නෙවෙයි. ඒකින්ද අභිමානය කියලා කියන, ඒ කියන්නේ රහත් උනාය කියලා කියන අභිමානය ඇති වෙන්නේ උත්සාහ කරන මාර්ගය උපදවා ගන්න උත්සාහ කරන අය තුලමයි. ඒකත් අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. ඉතින් ඒ කොහොම වෙතත් දැන් ප්‍රථම අධ්‍යානය තුල වෙන්නේ මොකක්ද? ද්විතීය අධ්‍යානය තුල වෙන්නේ මොකක්ද? සුති අධ්‍යානය, චතුත් අධ්‍යානය තුල වෙන්නේ මොකක්ද කියන දේවල් තේරුම් ගන්නත් මේකින් පසුව බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ සල්ලේක පරයය ආරම්භ කරනවා. ආරම්භ කරලා කරන තැන ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට අනිත් අය හිංසාකාරීව හිටියට හිටියාවේ නැත්නම් හිටියට අපි එහෙම වෙන්නේ නැත්තෝ වෙමු. අන් අය හිංසාකාරී අය වුණාට අපි එහෙම වෙන්නේ නැත්තෝ වෙමු කියලා සල්ලේක සල්ලේක කරන්න කියලා කියනවා. අන් අය ප්‍රාණඝාතයෙන් වැළකුණා ප්‍රාණඝාතයේ යෙදුනාට අපි ප්‍රාණඝාත පටිවිරත ප්‍රාණඝාතයෙන් වෙන්ුණෝ වෙන්ුණ අයම බවට පත් වෙමු කියලා සල්ලෙක් කරන්න කියලා කියනවා. එතකොට අන්න ඒ ටික තේරුම් ගන්න පෙර ආතුව ඔය කියන අදිමාන්නයක් ඇති වෙන්නත් මේ කියන කාරණාව කොහොමද අපි ළඟ සිද්ධ වෙන්නේ කොහොමද මේ සල්ලේඛකරණය ඇයි අපි කළ යුත්තේ කියන එක පිළිබඳව තේරුම් ගන්නත් පින්නත් හැම දෙයකටම ඉස්සෙල්ලා අපි නැති කරන්න හදන කෙලෙස් ධර්ම ඇති වෙන විදිහ කොහොමද කියලා හිතෙහි ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා ඉතා ක්‍රමානුකූලව විමර්ශනය කරලා බලන්න ඕනේ. හිමීන්තරේ අධ්‍යයනය කරලා බලන්න ඕනේ. මේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි තේරුම් අරගෙන බලන්න ඕනේ. එතකොට එතකොට අපිට තේරෙනවා මේ සූත්‍ර ධර්මය අපේ ජීවිතේට කොච්චර වටිනවද කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඔන්න ඔය අතට අපිට මේ පින්නන්ත දායකයත්ෝ සංවිධානය කරපු අය අතට ලබා දුන්න පොත නැත්තම් දුන්නා නම් ඇති. නේද? ඉතින් ඕක කියවගත්තා නම් ඇති වෙනවනේ එහෙමනම්. ඒකද ඒ ඒ කුංචි පොත් පිංච බොහොම වටින්නේ කාටද? මේ ධර්මයේ කලින් ශ්‍රවණය කරපු ඇත්තන්ට. ශ්‍රවණය කරලා ඊට පස්ව මේ පොත අපිට හිමින් සැරේ කියවලා ඒ පොත අපිට හැමදාම පරිහරණය කරන එකක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සෙල්ලා මේ ධර්මය අපේ පැත්තට එකතු කරගත්තොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දර කෙනා කියන්නේ කවුද කියලා. ධර්ම දර කියන தත්තට පත් වෙන්නයි අපි මේ ගන්න උත්සාහය ඔක්කොම ගන්න ඕනේ. ඉන්නත් මේ දැන් කෙනෙක් කෙරෙහි අපි හිතමු තරහක් අපිට තියෙනවා කියලා. එතකොට ඒ කෙනාව දකිනකොට අපේ හිතේ ඒ තරහ නැගෙනවා. එහෙනම් අපි කිව්වොත් හරියට නිකන් ඒ තරහ දරාගෙන ඉඳලා කියලා. නේද? අපි අපිට කියන්න පුළුවන් හරියට නිකන් ඒ තරහ දරාගෙන ඉඳලා වගේ කියලා. අන්න ඒ වගේ තමන් තුලින් ඇහැ කන නාසය දිව ශරීරයෙන් නොයේකුත් නොයේකුත් ආකාරයේ ආරම්මණයන් සිද්ධ වෙනකොට කොප කොපමණක් තමන්ගේ හිතෙන් අනිත්‍ය හැඟීම නැගෙනවද? දුක්ඛ හැඟීම නැගෙනවද? අනිත්‍යයේ තියෙන දුක්ඛ ලක්ෂණය තමන්ගේ තුලින් කොච්චර නැගෙනවද? දුකෙහි තියෙන අනාත්ම ලක්ෂණය Taman තුලින් කොච්චර නැගෙනවද? ආදීනව අසුබ ආදී ධර්මය Tamanගේ පැත්තෙන් කොච්චර හිතෙන් නැగిලා එනවද කියන කාරණාව මත සදා පැවතිලා තියෙනවා Taman කොච්චර ධර්ම ධර්ම කියන මැනීම. මගේ හිත කොච්චර ධර්ම ධර්මද? ඉතින් මේ ඔක්කොම පැහැදිලි කරගන්න අපි මොකද කරන්නේ? ධර්ම ධර්භාවය කියන්නේ මොකක්ද? මගේ දැන් තියෙන తත්වය මොකක්ද? මේ ඔක්කොම පැහැදිලි කරගන්න අපිට සිද්ධ වෙනවා පින්වත්නි චිත්ත චෛතසික කියලා කියන මේ කාරණා දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පොඩ්ඩක් කොහොමද මේක වෙන්නේ මගේ ළඟ මේ තියෙන හිත මගේ ළඟ තියෙන මේ හිත වැඩ කරන ක්‍රමවේදය මොකක්ද කියලා මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගත්තේ නැත්නම් මේ ධර්මය අපිට එකතු වෙන්නේ නැහැ. මොකද අපිට පළවෙනියෙන්ම අදහසක් එන්න ඕනේ මට අයිති නැති. දැන් කලින්ම කිව්වනේ මේ දේශනාව කලින්ම කිව්වා. මම පංච උපාදානස්කන්ධය කියන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න කියලා. ඒ අනුව එහෙමනම් අපේ මේ හිත කියන එක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්කම නැහැ. අන්න ඒ කාරණාව මූලික කරගෙන අපි දැන් මේ සූදානම් වෙන්නේ ධර්ම දේශනාවට සූත්‍ර දේශනාවට ප්‍රවිෂ්ඨ වීමක් විදිහට අපේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කුංචි විග්‍රහයක් කරගන්න. මොන ක්‍රියාකාරීත්වයද? හිතේ ක්‍රියාකාරීත්වය. සිතුවිලි හිත කියලා අපි කියනවා. හොඳයි. චිත්ත කියලා කියන්නේ මේ හිතට. හිත හැම වෙලේම ඇහැ කන නාසය දිව ශරීරයෙන් නොයේකුත් නොයේකුත් අරමුණු ගන්නවා. ඒ ගන්න අරමුණක් අරගෙන පින්නත් හිතක් සකස් වුණාද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා අපි කියනවා. මේ විඥානයන්හි ආයුෂය කොච්චරද? ශ්‍රණයයි. මේ විඥානයන්හි ආයුෂය ශ්‍රණයයි. මේ ශ්‍රණයක ඇති වෙලා නැති වෙලා යන හිත මොනවා හරි ඉතුරු කරලද නැවත ඒ නැති වෙන්නේ. උත්පාද, හිති, භංග කියන කියන තැන ඇති වුණා ඒක වෙනස් වෙන තුරු කාලයක් ගත වුණා වෙනස් වීම කියන ඊට පස්සේ ඒක නැති වුණා මේ නැති වෙන්නේ මොනවා හරි ඉතුරු කරලාද මොනවා හරි ඉතුරු කරලාද කියලා අපි කල්පනා කරොත් භාගෙට භාගයක් කියයි මොනවා හරි ඉතුරු කරනවා කියලා සමහර අය කියයි මොනවත් ඉතුරු කරන්නේ නැහැ කියලා එතකොට පින්වත්නි අම්මා කියන වචනේ අපි හදිස්සියෙම කිව්වොත් අතීතයේදී තමන් තමන්ට අරමුණු වෙච්ච අම්මගේ රූපය මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. එහෙනම් ඉතුරු වෙලා නැද්ද? එහෙනම් ඉතුරු වෙලා තිබිලා. එහෙනම් ඔන්න අපිට තේරුම් ගන්න තේරුම් ගන්න දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් ඉතුරු වෙලා තියෙනවා වගේ කියලා තේරෙනවා. උත්පාද කිසි භංග කියන තැන ඇති වෙලා නැති වෙච්ච හිත මොනවා හරි ඉතුරු කරලා නැති වෙලා ගිහිල්ලා. මොකක්ද දන්නේ ඉතුරු කරපු දේ? මේක රූපයද නැත්නම් චිත්තද චෛතසිකද නිර්වාණද චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතර තමයි මේ ලෝකයේ තියෙන දේවල් විදිහට අපි දන්නේ. අභිධර්ම කියලා කියන ගැඹුරු ධර්මය තුල තියෙන කාරණාවක් විදිහට ඔන්න අපි දන්නවා චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට මේ හිතක් ඇති වෙලා මතකයක් ඉතුරු කරලා ඒක නැති වුණා කියලා අපිට නිකන් අදහසක් හැඟීමක් තියනව නේද? ඔව්. එතකොට ඒ මතකය කියන එක ඉතුරු වුණේ රූපයේද නෑ. චිත්තයේද චිත්තය වෙන්න බෑනේ අපි චිත්තය කියලා කියල දැන් අරමුණු කරන හිතමයි. නිබ්බාණයේද නෑ. තව නිබ්බාණය සාක්ෂාත් කරගෙන නෑ. එහෙනම් චෛතසිකයේද ආ එහෙනම් චෛතසිකයේ චෛතසිකයේ කියලා ඔන්න අපි තීරණයක් ගත්තා. දැන් පින්වත්නි හරි වැඩේ නෑ. චෛතසිකයේ තියෙන ලක්ෂණය මොකක්ද? සිතත් එක්කම ඇති වෙලා සිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්කම නැති වෙලා යන ස්වභාවය. එතකොට නමුත් හොඳට දැනෙනවද නැද්ද Tamanට මෙහෙම එකක් තියෙනවා කියලා? මගේ මතකය කියලා එකක් තියෙනවා කියලා දැනනවද නැද්ද? දැනෙනවා. හරි වැඩේනේ. ඔන්න කල්පනා කරන්න වෙනවා දැන් මේක පළවෙනියෙන්ම මේක තේරුම් ගන්න ඕනේ. අභිධර්මය තේරුම් ගන්නවා කියලා කියන්නේ තමන්ව තේරුම් ගන්නවා කියන එක. පින්නත් මේ දැන් මෙන්න ආයත කුංචි උදාහරණයක් අරගෙන යන් යාළුවෝ දෙන්නෙක් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට දැන් බොහෝම යාළුකමින් යන්නේ දෙන්නත් එක්ක අල්ලාප සල්ලාපේ දෙමින් යනවා. මේ දෙන්නගේ එක්කෙනෙක් ළඟවක්වත් තරහ කියන එකක් තියෙනවද මේ යාළුකමෙන් ඇවිදගෙන යනකොට? නැහැ. එක්කෙනෙක්ගේ තරහකාරයෙක් පාරයින ඉන්නව දන්නවා. දැන් මොකද උනේ? අර කතා කර කර යන වෙලාවේ අංශු මාත්‍රයක්වත් තරහක් එතන තිබුණේ නැහැ. තරහ කියන එක තිබ්බනම් දැනෙන්න ඕනේ. තිබ්බනම් දැනෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? අර එක්කෙනෙක්ගේ තරහකාරයෙක් දකින්නකොටම ඒ කෙනාට තරහ කියන එක ඇති වෙනවා. තරහ කියන එක ඇති වෙනවා. කොහෙ තිබිලාද? අන්න ඔතනයි ඔය ආත්ම කියන හැඟීම අපිට හැදෙන්නේ පින්වත්. මගේ ළඟ තියෙන නාම කොටසක් තියෙනවාය. ඒක තියෙනවා. ඒක මගේ. මගේ තරහ, මගේ ආදරය, මගේ කරුණාව, මගේ දැනුම, මගේ මෛත්‍රිය. ඇයි ඒක මගේ ළඟ තියෙනවා? මගේ ළඟ තියෙනවා කියලා පින්නත්. දැන් බලන්න අර තැනැත්තා ළඟ තරහ කියන එක ඇති වුණා ඇති වුණා හැබැයි තිබේද ඊට මොහොතකට ඉස්සෙල්ලා තිබුණෙම නෑ දැන් ඇති වුණා තිබේද ඉබේ වුණා නම් කවදාකවත් නවත්තන්න හම් වෙන්නේ නැහැ හේතු ඇතුව මොකද්ද හේතුව ඒ තැනත්තා ගැන මීට කලින් තරහ හැඟීම් මෙයාට තරහෙන් එයාව අරමුණු කරලා තිබිලා තියෙනවා අරමුණු කරලා තිබිලා තියෙනවා අරමුණු කරලා ඔන්න ඔය තියනවා තියනවා තියනවා කියන වචනය හොඳට තේරුම් ගන්න ඕනේ අරමුණු කරලා තිබිලා තියෙනවා ඔය කියන්නේ ඒ වෙලාවේ තියනවා කියන එකද දැන් අර තරහකාරයා මොහොතකට දකින්න ඉස්සෙල්ලා පින්නත් මේ ඒ යාළුවෝ දෙන්නාගේ වෙනසක් තිබ්බද නැද්ද යාළුවෝ දෙන්නම අල්ලාප සල්ලාපේ එදිලා ආවා. හැබැයි තරහකාරයා දකින්න ඉස්සෙල්ලා යාළුවෝ දෙන්නගේ වෙනසක් තිබ්බා. මොකද්ද මේ වෙනස? ඊටාම අමාරුවෙන් නමුත් තේරුම් ගමු අපි මේ කාරණා ටික. නැත්තම් අමාරුයි අපිට මේ ධර්ම දේශනාව මේ ගැඹුරු ධර්මය පිළිබඳ අපිට ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඒකින්ද දැන් මේ යාළුවෝ දෙන්න අර තරහකාරයා එක්කෙනෙක්ගේ තරහකාරයා දකින්න ඉස්සෙල්ලා පාරේ ඇවිදගෙන එනකොට දෙන්නාගේ වෙනසක් තිබුණා. දෙන්නම බොහොම හොඳට අල්ලාප සල්ලාපේ යෙදිලා එනමුත් වෙනසක් තිබ්බා. මොකක්ද දන්නවද වෙනස? එක්කෙනෙක් ළඟ තිබුණා අරයාව දැක්කොත් තරහ ඇති වෙන ස්වභාවය. අරයා ගැන තරහ නෙවෙයි. ඔන්න තේරුම් ගන්නද? තේරුම් ගන්න හොඳට අපි කියනවා එයා ගැන තරහක් මෙයා ළඟ තියෙනවා කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරෙදී අපිට තියෙන අවබෝධයට කියලා දැන් ඔය කතා කර කර හිටියට අහවලාගෙන තරහක් මෙයා ළඟ තියෙනවා කියනවා. තරහක් තියෙනවා කියලා ගත්තොත් එතන ඒක තියෙනවා කියලාම කරනවා. හරිද? එහෙම නෙවෙයි තරහක් තියෙනවා නෙවෙයි අහවලා ගැන තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා. දැන් ඔබ තේරුම් ගාව මෙන්න මෙහෙම. ඉතිරි දිකැලක් තියෙනවා ඉටි රෙද්දට වතුර උරනවද? නැහැ. වියලි රෙදි කෑල්ලක් තියෙනවා. ඒකට වතුර උරනවද? ඔව්. දැන් රෙදි කෑල්ල වියලි. රෙදි කෑල්ල වියලි කියනකොට එතන වතුර තියෙනවද? වතුර චුට්ටක්වත් නැහැ. රෙදි කෑල්ල සම්පූර්ණයෙන් වියලි. හැබැයි ඒ රෙදි කෑල්ලේ තියෙනවා ස්වභාවයක්. ඉටි රෙද්ද වගේ නෙවෙයි. වතුර උරන ස්වභාවයක් තියෙනවා. ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය තියෙන හින්දා වතුර වැටුණ පුරනවා. ඒ වගේ අර ඇවිදගෙන ආපු ළමයි දෙන්නගේ එක්කෙනෙක් තුල තිබුණා අහවලා දැක්කොත් තරහ යන ස්වභාවය. එහෙනම් ඒ වෙලාවේ එයා ළඟ තිබිලා තියෙන්නේ ඒ තරහ මොන විදිහටද? අනුසය විදිහට. ඒකට කියනවා අනුසය විදිහට තියෙනවා. අනුසය විදිහට තියෙනවා කියන්නේ තියෙනවා කියන එකද? කුංචි ළමයා ඉපදිච්ච ගමන් සත්පාය දිට්ඨිය නැහැ. සෝවාන් කලස්ත පුද්ගලයා ළඟ සක්කාය දිට්ඨිය නැහැ. සීලබ්බත පරාමාස විචිකිච්ඡා ආදිය නැහැ. කුංචි ළමයා ළඟත් නැහැ. හැබැයි කුංචි ළමයා ළඟ තියෙනවා ඉපදිච්ච ගමන් කරුණ උපමාව කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන උපමාවේ කුංචි ළමයා ළඟ තියෙනවා තරහ ඇති වෙන ස්වභාවය. තරහ ඇති වෙන කියන්නේ අනුසය වශයෙන් එයාගේ තියෙනවා කියන්නේ ඒකයි. අනුසය වශයෙන් තියනවා කියනකොට අපි හිතනවා තියනවා කියලා. හරිද? තියනවා කියලා ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක කොහේ හරි තැන්පත්ත තියනවා කියන අදහසකට එන්න වෙනවා. එහෙමනොත් ඒක අපිට ආත්ම වශයෙන් හැඟීමක් මට තියෙනවා මගේ තියෙනවා කියලා. හරිද? අන්න ඒ වගේ අවබෝධයක් එන්න ඕන අපිට හැම එකක්ම ඇති වෙච්ච තැන නැති වෙනවා. හැම සිතුවිල්ලක්ම ඇති වෙච්ච තැනම නැති වෙනවා. මහා වේගෙන් වේගෙන් වේගෙන් මොකද වෙන්නේ? නැති වෙන නැති වෙන නැති වෙන සිතුවිල්ල වෙනුවට නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ සිතුවිලි වලට නෑදෑකම් කියන උරුමකම් කියන නැවත නැවත සිතුවිලි හට ගන්නවා කියනවා නේ. දැන් තමන්ගේ මවතුමියගේ රූපය දකිනවා. රූපය දකිනකොට වෙන්නේ ඇහැට ඒ රූපය අරමුණු වෙනවා. එතකොට හටගන්නේ මොන විඥානයක්ද? චක්කු විඥානයක්. මේ චක්කු විඥානේ එතනම ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඒ ඇති වෙලා යන ඇති වෙලා නැති වෙලා යන චක්කු විඥානය හේතු වෙලා දැන් ඊළඟට මොකද වෙන්නේ පිළිබඳ මේකේ තියෙනවා එකතු වෙන ස්වභාවයක්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අම්මා කියන රූපය දැක්කා එයාගේ ඇහැ දැක්කා. ඇහැ ඇහැ අපි දැක්කා මූණ දැක්කා. කට දැක්කා. නහය දැක්කා. මේ හැම වෙලාවෙම ඇති වෙච්ච ආර අරමුණු වෙච්ච හිත එතනම ඇති වෙලා නැති වෙලා යනවා. එතනම ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි ඇහැයි දැන් ඇහැ තේරුම් ගන්න කෙනෙක්ගේ ඇහත් දකින්ද එක හිතක් කියලා නෙවෙයි අපි උදාහරණයක් විදිහට එක හිතක් කියමුකෝ. ඇහැ දැක්ක හිතක්, කන දැක්ක හිතක් දෙක එකතු වෙලා මිශ්‍ර වෙලා ඇහැයි කනයි දෙකම අරමුණු වෙන එක හිතක් පහළ වෙනවා. හරිද? එක හිතක් පහළ වෙනවා. අර දෙකම අරමුණු වෙන එක හිතක් පහළ වෙනවා. අන්න ඒ විදිහට අපි කියනවා මේ සම්පූර්ණ රූපය දකිනවා කියලා. කොහොම විතරක් කිව්වට තේරෙන්නේ නැහැ. අපි තවත් කණෙන් සිද්ධ වෙන උදාහරණයක් අරන් බලමු. ඔන්න මම කියනවා ඊට කලින් මම මතක් කරලා තියෙනවා. නමුත් මෙතෙන්ටත් ආයෙක ඕන වෙනවා. ඒ කියන්නේ මම නැවත මේක මතක් කරනවා. මොකද්ද මේ අපි ළඟ සිද්ධ වෙන සිද්ධිය කියලා තේරුම් ගන්න ඕනේ හින්දා. පින්නත් මේ මම බුදු සරණයි කියලා කපාටම කියනවා. බුදු සරණයි කියලා කියනකොට මේ අත්තන්ට ඒක ඇහෙනව නේද? හොඳයි මම බුදු සරණයි කියන්නේ නැතුව බුයන්න විතරක් කිව්වා කියන්නේ. එතකොට ඇතිවෙන හැඟීමයි බුදු සරණයි කියලා කියනකොට ඇතිවෙන හැඟීමයි එකක්ද දෙකක්ද? දෙකක්. කොහොමද බුදු සරණයි කියලා කියනකොට මොකද උනේ? බුයන්න හඳුනාගත්ත යම් හිප්පේලියක් තිබ්බද ඒවා එතනම නැති වෙලා ගියා. දුයන්න හඳුනාගත්ත යම් කිසි හිප්පේලියක් තිබුණාද ඒවත් එතනම නැති වෙලා ගියා. එතකොට උත්පාද ප්‍රතිබංග විදිහට නැති වෙලා යනවා ඔක්කොම. කවදාකවත් අපිට පුළුවන් වේද බුදු සරණයි කියන වචනේ තේරුම් ගන්න? අහගන්නවත් පුළුවන් වේද අදම ගන්න? දැන් මේ බලන්න. සෝත විඥානයක් පහළ වුණා කියලා හිතමු. බුයන්න කියන එක ඇහෙන්න එක විඥානයක් පහළ වුණා කියන උදාහරණයක් විදිහට මෙතන විඥාන රාශියක්. හරිද? බුයන්න කියන එක ඇහෙන්න එක විඥානයක් පහළ වුණා කියලා හිතන්න. හා දුයන්න කියන එකත් ඇහෙන්න එක විඥානයක් පහළ වුණා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? මේ දෙකම වෙන් වෙන් වශයෙන් ඉවරයි. වෙන් වෙන් වශයෙන් දුයන්න ඇහිච්ච විඥානය, සෝත විඥානය, උත්පාදිත ප්‍රතිභංග කියන විදිහට ඉවරයි. දුයන්න පහළ වෙච්ච සෝත විඥානය, උත්පාදිත ප්‍රතිභංග කියන විදිහට ඉවරයි. හැබැයි මේ දෙකම හේතු වෙලා මිශ්‍ර වෙලා මිශ්‍ර වෙලා කිව්වට ඒ දෙක මිශ්‍ර කරලා නෙවෙයි ඒ දෙකේ තිබ්බ යම් ගුණාංගයක් යම් ලක්ෂණයක් ඥාති වෙලා එකතු වෙලා ඒ දෙක හේතු වෙලා ආය විඥානයක් හටගන්නවා ඒ හටගන්න විඥානයේ අන්තර්ගත වෙනවා සංයෝග වෙලා කියනවා මොකද්ද ගුයන්නයි ගුයන්නයි දෙකම එකට එහෙනම් බුදු බුදු කියන එක එකට ඇහෙන ස්වභාවය හරිද ඒ විදිහට දැන් අපි ඒ වගේම ඕකත් එක්කම සමාන්තරව මනෝවිඤ්ඤාණයක පහළවීමක් තියෙනවා. ඒ මොනවාද? ඒ මොනවාද ඒ වෙන්නේ? අතීතයේ දැන් මම බුයන්න කියනකොට මේ ආයත හරියට නිකන් බයන්නට යට කැලලක් දාපු රූපයක් නිකන් හිතේ මැවිලා පෙවුනද නේද? කොහේදලා ඒක ආවේ? ඒක කොහෙද හටගත්තේ? කනේද හිතේද? ඒක හටගත්තේ මනස. කියලා කියන මේ මානසිකාරය. මේ මානසිකාරය නැත්තම් මං ගූ කියනකොට සද්ද විතරයි. සද්දෙත් එක්ක පින්වත් මේ ගුයන්න කියන එකත් එක්ක තියෙන සංඥා ඔක්කොම ආවා. නේද? එහෙනම් මනෝවිඤ්ඤාණය කොච්චර වේගකින් ඔතන වැඩද? එතකොට අර දැන් ගුයන්න බුදු කියලා කියනකොට ඊට වැඩි වැඩි වැඩ වගේක් වෙලා. ගුයන්න දුයන්න වෙන වෙනම හඳුනා ගන්නකොට මනෝවිඤ්ඤාණ පහළ වුණාමදි වට දැන් මොකද වෙන්නේ? බුදු කියලා කියන වචන දෙක එකතු වෙලා එනකොට බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ ශ්‍රද්ධා මහිමකුත් ඔකස්සේ උඩට ඇවිල්ලා. මේ ආරාධනා කරලා ඉගෙන ගත්ත ඒවා. නේද? මට මතක් කරන්න ඕන කරන්නේ ඔන්න ඔය ටික. මම බුදු කියන වචනේ කියනකොට කවුරු හරි Taman තුල තියෙන ශ්‍රද්ධාවට ආරාධනා කරාද බුදු කියලා ශබ්දය වුණා ඉක්මනට එන්න මගේ ළඟ තියෙන ඒවා එන්න තියෙන ඒවා එන්න කියලා කවුරු හරි ආරාධනා කරලා ගෙන ගත්තද? නෑ පින්නත් ඒ විතරක් නෙවෙයි නවත්තන්න පුළුවන්. එන එක නවත්තන්න පුළුවන්. එහෙනම් ඕක මගේද? ඔය tie සිද්ධ වෙන ඔය සිද්ධ වෙන සිද්ධිය මගේ කියලා ගන්න පුළුවන්කමක් තියෙනවද? එහෙනම් ඔක කරන දෙයක්ද වෙන දෙයක්ද? කරන දෙයක්ද වෙන දෙයක්ද? වෙන දෙයක්. නේද? මම දන්නේ නෑ මගේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය කොච්චරද කියන්නේ මම දන්නේ නෑ. මේ මොකද්ද වෙන්නේ කියන්නේ මම දන්නේ නැහැ. සැඩ පහරකට අහු වෙලා කියලා පුංචි ඉඟියක් හරි හම්බුණාද දැන්? <laughs> කනට ඇහෙන ශබ්දය අනුව මේක අස්සේ මොකක් හරි ශක්තියක් තියෙනවා. සකස් වෙනවා පින්නත් මේක. නේද? හරියට හුලක යන දූවිලි ගොඩක් වගේ. ආකාශයේ පාවෙලා යන වලාකුළු වල ඇතිවෙන හැඩ වගේ. හරියට නිකන්. එක්තරා සකස් වීමකට අපි අත් වෙලා. කුලගක් හමනකොට දූවිලි කොට ඇවිස්සෙන විදිහ දූවිලි කොටට අයිතිත් නැහැ කුලකට අයිතිත් නැහැ එහෙම නේද අන්න ඒ වගේ පින්වත්නි ඇහැට රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස මනසට අරමුණු කියන ඒවා හැල්මේ මේ ඉන්ද්‍රියන් වලින් ඇතුළට ඇතුළට එනවා ඒ එනකොට මොකද වෙන්නේ අපේ හිත එක එක එක එක හැඩතල අනුව සකස් වෙනවා. එක එක එක එක විදිහට මේක සකස් වෙනවා. අන්න බලන්න. ඔන්න ඔය වැඩපිළිවෙල තමයි තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් දැන් සුක්ක්ක් තේරුණා. තව තේරුම් ගන්න බලමු. තව තේරුම් ගන්න බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඊළඟට දැන් ගත්ත උදාහරණය අපි ආය ආය ආය ආය ගමු. දැන් බලන්න මෙතන නිකන් විඥානයන්හි එකතුවක් වගේ කියලා තේරෙනවද නැද්ද? දැන් ඇහැට රූපයක් දැක්ක කියන්නේ දැන් මේ පවන්නත්ත දැක්කා. මේ පවන්නත්ත කෙනෙක් දැක්ක දැක්ක ෂණයේම මහා වේගයෙන් ඔතන මොකද්ද වෙන්නේ? මම දැන් ආපහු ගත්ත අහකට. අහකට ගත්තාම පින්නත් මම මේ අත්තන්ගෙන් අහනවා. මොකද උනේ ඔය කියලා. මේ අයගේ පවන්නත්තක් දැක්කා. පවන්නත්ත කියන එක අතීතයේදී හඳුනාගෙන තියෙන එකක්. මං අහන ඕකේ පාට මොකද්ද? මේකේ උස කොච්චරක් විතරද? මිට මිටක් තිබුණද? ඒක ඇණයක් ගහලා තිබ්බද? ඔක්කොම දන්නවද නැද්ද? මේ දැක්කසනේ ඔක්කොම දන්නවා. එක එක හිතකින්ද මේක දැනගත්තේ. ඔව්. අන්බහන. එක හිතකින් තමයි මේක ඔක්කොම දැනගත්තේ. හැබැයි ඒ එක හිතකින් මේ ඔක්කොම දැනගන්න ඊට කලින් පහළ වෙච්ච හිත් ගොඩක එකතුවක්. ඊට කලින් පහළ වෙච්ච හිත් ගොඩක මම කියන්නේ දැනගත් එක ගැන නේ අපි දැනගත් එක සම්පූර්ණයෙන් පැත්තක තියලා දැකගත් එක ගැන කියමු මේක දැක්කක් කියන්නේ. ඒ දෙක වෙනම ගමුකෝ අපි නේද? මේකේ දැකීම. මේක මෙහෙම පෙන්නකොටම පින්නත් මේ එකවර මේ ඔක්කොම දකින්න නෙවෙයි. හරිද? මේකේ මේ ඇනේ අරමුණු වෙනවා මේ හරි අරමුණු වෙනවා මේ එක එක එක එක අරමුණු වෙනවා හිත ගොඩකින් එක හිතකින් එක තැනක් ගන්න අරමුණු වෙනවා හරි දැන් මේක මේක සම්පූර්ණයෙන් දකිනවා කියලා කියන්නේ ඒ එක හිතකින් තමයි. හැබැයි ඒ අවසාන වශයෙන් දකින හිතෙහි නියෝජනය කරනවා. අවසානයෙන් වශයෙන් දකින හිත නියෝජනය කරනවා ඊට කලින් මේක අරමුණු කරපු ඔකෝම චක්කු විඥාන ටික එකතු වෙලා හේතු වෙලා මොකද වෙන්නේ? පවන්නත්තක් දකින්නවා කියලා මේ සම්පූර්ණ එක දකින්නවා. අන්න ඒක කියනවා චක්කු සම්පස්සය කියලා. ඒකට කියනවා චක්කු සම්පස්සය කියලා. මේ ටික මෙහෙම දකින්නවත් එක්ක සමාන්තරවම තව වැඩ පිළිවෙලක් ඕක ASCII සිද්ධ වෙනවා. ඒ මොකද්ද? මනෝ සම්පස්සය. මිත කියන එක කලින් හඳුනගෙන තියෙන එකක්. වටේ ධාරේ කියන එක කලින් ධාරේ කියනකොට දන්නවා. පාට සුදු නේද? මේ ඔක්කොම කලින් ඒවා ඔය මනෝද්වාරයේ නැවත නැවත නැවත නැවත ආවර්ජණය වෙලා ඒක නැවත නැවත හටගෙන මේ පවන්නත්තක් කියන එකක් ආවා. ඒ විතරක් නෙවෙයි. මේ පවන්නත්ත ගැන කැමැත්තක් හරි අකමැත්තක් හරි තියෙනවනම් ඒකත් උදාවක්. නේද? කෙනෙක් පවන්නත්තකට කැමැත්තක් තියෙන්න පුළුවන්. නැත්නම් අකමැත්තක් තියෙන්න පුළුවන්. ඒ සිද්ධි ඔක්කොම ඔතන සිද්ධ වෙන උනාද නැද්ද ඔය ශ්‍රණේදී? ඒක කරාද උනාද? ඒක කරාද උනාද? උනා. නේද? එහෙනම් සක්කු සම්පස්සජ වේදනා වේදනාවයි තණ්හාව හදන්නේ නේද? සම්පස්සේ හින්දා ඇති වෙන යම් වේදනාවක් තියෙනවද? ඒ වේදනාව මගේ කියලා ගන්න පුළුවන් කමක් තියෙනවද? ඇයි? ඒ වේදනාවට හේතුනේ ස්පර්ශයයි. ස්පර්ශයට හේතුනේ චක්කව පැත්තෙන් ගත්තොත් මොනවාද? රූපයත් විඥානයත් ඉන්ද්‍රිය. ඇහත්. ඇහත් රූපයත් විඥානයත් එකතු වෙලා හේතු වෙලා ඒක එකතුව තමයි ස්පර්ශය කියලා කිව්වේ. එක විඥානයක එකතුවක් නෙවෙයි පින්වත්නි. ඒ මොහොතේ ඒ මොහොතේ ඒ මොහොතේ ඇති වෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත හට ගන්න හට ගන්න හට ගන්න ඔක්කොගේම හැබැයි එක එක විට ගැති වෙන එක විඥානයක්ම තමයි. ඒක හැබැයි නියෝජනය කරනවා ඊට කලින් ඇති වෙච්ච ඒවා. හේතු වෙනවා ඊට කලින් ඇති වෙච්ච ඒවා. ඔන්නෝම වැඩපිළිවෙලක් ඔතන තියෙනවා. ඒක කවදාකවත් මගේ වශයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. මං කැමති විදිහට නවත්තන්න පුළුවන් එකකුත් නෙවෙයි. මේ ස්පර්ශය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරපු උදාහරණය මොකක්ද? හැම ගහපු එළදෙනක් කියලා. හැම ගහපු එළදෙනක් පිටියට හේතු වුණාම පිටියේ ඉන්න සත්තු මේ එළදෙනව කනවා. එතකොට පොළවේ පොළවට හේතු වුණොත් පොළවේ ඉන්න සත්තු වාතය ආශ්‍රය කරොත් වාතයේ ඉන්න සත්තු. ඉතින් ඒක වෙනවා. එයාට නවත්තන්න බැහැ. මේ අපි ගත කරන ජීවිතය පිළිබඳව අන්න ඒ වගේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන දේවල්, මනස කියන දේවල් වලින් මෙතන හැම වෙලේම සංකතයි කියන සකස් වෙනවා. සකස් වෙනවා. වෙනස් වෙනවා මේක. එක එක එක එක හැඩතල විදිහට සකස් වෙනවා. අපේ හිත එක එක හැඩතල විදිහට සකස් වෙනවා. එක එක හැඩතල විදිහට සකස් වෙනවා. ඒ සකස් වෙන සකස් වෙන දේ හේතු වෙවි අපි මේ ශරීරයේ ක්‍රියාත්මක භාවයට ක්‍රියාත්මක භාවයට ගන්නවා. අනාත්ම කියන වචනය ඇති වුණාට කමක් නැහැ. තිබ්බොත් බොහොම හොඳයි. නමුත් මගේ වශමයට ගන්න බෑ කියන හැඟීම Taman තුල ඒ අවබෝධය Taman තුල ඇති වෙනවා නම් අනාත්ම කියන වචනය වුණ වෙන්නේ නැහැ. අනිත්‍ය කියන වචනේ කොච්චර දැනගෙන කතා කරත් වැඩක් නැහැ. අනිත්‍ය කියන හැඟීම චේතනාව Taman ළඟ නැත්තම් එයා ධර්මදර කෙනෙක් වෙන්නේ නැහැ. ඒක හින්දා දැන් අපි කතා කරන්න භාෂාවක් ඕන හින්දා තේරුම් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් ඕන හින්දා මේ වචන වලින් කතා කරාට Tamanට දැනුම මේ පෙනීම කියන එක මට අයිති එකක් නෙවෙයි. මේකත් එක්ක සිද්ධ වෙන මේ වැඩපිළිවෙල මට අයිති එකක් නෙවෙයි. කුලග යනවා වගේ එකක් කියලා දැනුම ඒ ඇති. මෙතනදී අපිට ඕන කරන්නේ මේ මානසික ක්‍රියාකාරීත්වයටම යන්න. හොඳ උදාහරණයක් තව අරගෙන බලමු දැන් අර ළමයි දෙන්නා ගියා. නේද? ළමයි දෙන්නා ඇවිදගෙන යනකොට එක්කෙනෙක් ළඟ අපි කිව්වා අනුසය වශයෙන් දැන් තරහ තියෙනවා. අනිත් එක්කෙනා ළඟ තියෙනවා පටිගය. ඒ කියන්නේ එයා ළඟ තරහ යන ස්වභාවය තියෙනවා නිවන් දකිනකම්. නේද? නමුත් යම් කිසි කෙනෙක් දැන් අරයා ළඟ තියෙනවා අර කෙනෙක්ව දැක්කොත් තරහ යන ස්වභාවය. දැන් ඒ තරහ කියන එක ඊට කලින් ඇති කරගෙන තිබුණ ළමයාගේ හිතේ අර තරහකාරයා දකිනකොට මොකද උනේ? තරහ කියන එක හටගත්තා ඒසරයක්. මොකද උනේ? හටගත්තා. ඒක එයා කරාද? නෑ, හටගත්තා. ඒ හට ගැනීමත් එක්ක එයාගේ කයට මොකද වෙන්නේ? මූණට මොකද වෙන්නේ? ක්‍රියාකාරීත්වයට මොකද වෙන්නේ? ඔක්කොම වෙනස් වෙනවා. නේද? එයා එකපාරට මූණ ටිකක් නරක කරගන්නවා. යකෙක් වගේ වෙනවා එයාගේ මූණ හදිස්සියේ. දත් කූට්ටු වෙනවා නේද? අඩි පොළවේ වදිනවා නේද? සමහර විට පරුස වචන කියවෙනවා. සම ඒ කියන්නේ අර පරුස වචන කියවෙන මට්ටමට එන්නේ මොනවා වුණොත්ද? එයාගේ තරහා කියන හැඟීම ගොඩ ගැහුණා. නැවත නැවත නැවත නැවත මේක අන්න මනෝ සම්පස්ස හේතු කොටගෙන මේ වෙලාවේ යම් කිසි තරහක් ඇති වුණාද ඒ තරහ හේතු වෙලා ආයෙ ඊළඟ වෙලාවේ ඊට වැඩිය වෙනස් තරහක් ඇති වෙනවා ඊට වඩා වැඩි එකක්. හරිද? ඊළඟට මොකද වෙන්නේ? මේක මේක පින්නන්නේ වැල්කොලිය වගේ. දැන් මේ දෙකම හේතු වෙලා ඊට වඩා වැඩි එකක් හැදෙනවා. ඊට පස්සේ අර තුනම හේතු වෙලා ඊට වඩා වැඩි එකක් හැදෙනවා. අර හතරම හේතු වෙලා ඊට වැඩි වැඩි එකක් හැදෙනවා. ඔන්න ඔය විදිහට ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි එකතු වෙවි වාගේ නැවත සකස් වෙනවා. නැවත සකස් වෙනවා. දැන් ඒ සකස් වීම තුළ එයාගේ තියෙන එයාගේ ළඟ සකස් වෙන්න පුළුවන්කම තියෙන මෛත්‍රිය අභිබව. මේ තරහ කියන එක ගියාද එයාට ආය පාලනය කරගන්න බැරි තත්යකටපත් වෙනවා. මොකද හිංසාකාරී හැඟීමක් කරනවා. මෛත්‍රිය වේතන හිංසාකාරී අවිහිංසාව අභිබවා මේ හිංසාකාරී හැඟීම ගියාද එයාට ඒක එහෙනම් හිංසාකාරී හැඟීමෙන් පළවෙනියෙන් වෙන්නේ හිතනවා සංසුන් වෙනවා ඊළඟට වෙන්නේ ඒක ක්‍රියාත්මක භාවයෙන් තවත් වැඩි වුණොත් ක්‍රියාත්මක භාවයට යනවා ඉස්සෙල්ලා වචනයෙන් ඊළඟට ක්‍රියාවෙන් යම් කිසි චේතනාවක් යම් කිසි හැඟීමක් අපේ හිතක ඇති වෙලා ඒ හැඟීම හේතු වෙවි හේතු වෙවි නැවත නැවත නැවත නැවත මේක මොකද වෙන්නේ වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා හිත නොසන්සුන් වෙලා යම් කිසි වෙලාවක එක සීමාවකින් එහාට පරුස වචන කියවෙනවා තරහනම් ඒ හැඟීම තරහනම් ඊළඟට තවත් ඒ සීමාව ඉහළට ඉහළට ගියොත් එතනින් එහාට ඒක කයෙන් ක්‍රියාත්මක කයෙන් ක්‍රියාත්මක වෙන ගානට වර්ධනය වෙන හැඟීමද ප්‍රබල වචනයේ ක්‍රියාත්මක වෙන ගානට එන හැඟීමද ප්‍රබල සිතුවිල්ලක් විදිහට හිත නොසන්සුන් කරන හැඟීමද ප්‍රබලයි හොඳට හිතලා කියන්න. යම්කිසි හැඟීමක් අපේ හිත තුළ ඔය සම්පස්සජ වේදනා නැත්නම් සම්පස්සේ හේතුවෙන් අපි දන්නේම නැතුව හිතක් තුළ යම්කිසි සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ ඇති වෙලා ඉතින් ඒක දරාගෙන ඉන්න පුළුවන්. එන්නෙන් එන්නෙන් වැඩි වුණොත් තමයි ඒක වචනෙට වචනෙට පෙරලෙන්නේ. ඒක වචනෙට පෙරලෙන්නේ ඊට වඩා ඒක වැඩි වුණා. එතකොට ඊට වඩා වැඩි වුණොත් ප්‍රබල වුණොත් තමයි ඒක ක්‍රියාවට යන්නේ. එහෙනම් යමෙක් තුළ යම්කිසි විදිහකින් අකුසල ක්‍රියාවක් සිද්ධ වෙන ගානට යම් සිතුවිල්ලක් ප්‍රබල වෙලා නම් පින්නන්නේ ඒක බොහොම ප්‍රබලයි. නේද? ඇයි? ඒ සිතුවිල්ල ඇති වෙලා අර සීමාව ඉක්මනකම් ප්‍රබල වෙලා ඊට පස්සේ තමයි ඒක ක්‍රියාත්මක භාවයට එන්නේ. ඒ ඔක්කොම අපි හිතලා කරගන්නේ ඒවද? හිතලා කරගන්නේ ඒවද? නෑ ඒකක්වත් හිතලා කරගන්නව නෙවෙයි. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ මෙතන මට අයිති නැති ලොකු වැඩ පිළිවෙලක් ඔතන යනවද නැද්ද? මට අයිති නැති ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා ඔතන. මම හිතලා කරගන්න දේවල් නෙවෙයි. විතක මට හිංසාකාරී අදහස් ඇති වෙනවා ඇති වෙනවා ඇති කරගන්නවා නෙවෙයි ඇති වෙනවා විදක මට සත්තු මරන්න ඕනේ කියන අරමුණු ඇති වෙනවා. විතක මිනිස්සුන්ට සත්තු මරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. විතක මිනිස්සුන්ට හොරකම් කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. ඉබේද ඉබේද විතක මිනිස්සුන්ට කාමයේ වර්ධවා හැසිරෙන්න ඕනේ නැත්නම් අබ්‍රහ්මචාරීව වාසය කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. ඉබේද පිටක බොරු කියන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. අර ප්‍රශ්නෙට ඒනට ඇති වෙනවා කියනකොට නම් අපි පොඩ්ඩක් ඒකට අනුමත කරනවා. නමුත් ඉබේද කියලා අහුවාම නේද? අපි ජීව සකස් වෙනවා. නේද? පරුෂ වචන කේලම් කියන தත්ත්වෙට හිත සකස් වෙනවා. පරුෂ වචන කියන தත්ත්වෙට හිත සකස් වෙනවා. ඕපදූප දොඩවන தත්ත්වෙට හිත සකස් වෙනවා. අනුන්ගේ දේවල් මගේ ළඟට ගන්න ඕනේ, මේවා දැහැ ගන්න ඕනේ, මගේ ළඟ තියා ගන්න ඕනේ කියලා අධික ලෝභ හිතවල සකස් වෙනවා. කලාපෙලා දමන්න ඕනේ අය කියලා අධික තරහ හිතවල සකස් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියනවා හිතවල සකස් වෙනවා. භාවනාවක් කරගන්න බැරි, බණක් අහන්න බැරි, කුසලයේ යෙදෙන්න බැරි, ඇකිලිච්ච හිත සකස් වෙනවා.